හොඳයි. මේ පින්වතුන්ට අද ධර්මදේශනා මුල් කරගෙන හෝ එහෙමත් නැත්නම් තමන්ගේ භාවනාව මුල් කරගෙන යම්සි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. අවසරයි සාරාංශයේ අශිනි බ්ලෑ මහත්මිය ගැටළු යොමුදා. ඒ රන්සන් නැසාමින් නැසන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ කමඨහන් මාත්‍රාව පිළිපැත් කරන්න බලාපොරොත්තු වෙනවා වාර්තිකින් අවසරයි. ඔව්. සතුටුමත් පත්වන්ට පළමුව නිදහසේ වාර කීපයක් ඇවිද සක්මණ කෙළවරදී බොඩි ස්කෑන් එකක් කළා. අනතුරුව අම්ම දකුණු ලෙස පාත අභිනව ඇවිදින විට තද ගතිය, රළු ගතිය, සින්දු ගතිය, බර බව හා වීලි බව දැනුණා. ශරීර බර ඉඥානුකූලව දෙපාම තේදුණා. වැඩිපුර ශරීර බර ලැබුවේ දකුණු පාදයයි. ඒ කෙටිවි ඇති බවක්ද දැනුණා මම පායට ශරීරබර පූර්ණ වේදන අවස්ථාවේ දකුණු පාය ගුවන් ගත වී තිබුණා විලුඹ ප්‍රථම එසවි ප්‍රථම ලැබුණා අනුපිළිවෙලින් විලුඹ ධාරයේ කොටය හා ඇඟිලි පොළවෙන් නිගුණා සිතිලි ගලා ආව ශබ්ද ඇසුණා විලුඹට ශරීරබර වැඩිපුර යොමු වුණා ඇඳුම් දෙපා වල ගෑවුණා දින විශේෂ ශරීරයේ දෙපසට බැඳුණා ගලක් තැනි පායේ ඇති වූ වේදනාව ටික වේලාවකින් නැති වී ගියා ශරීරය තල්ලු කරමින් ඉදිරියට ගෙන යාමට සිත ක්‍රියා කරන බව තේරුණා සතිමත් පරයන්කේ පළමුව වාඩි වී ශරීරයට අවධානය යොමු කළා. ශරීරයේ පිළිමේක ආකාරයට වැටුණා. පිම්බීම හැකිලීමට නිරායයෙන් අවධානය යොමු වුණා. ඒ ටික වේලාවකින් නොදැනී ගියා. අනතුරුව හෘද ස්පන්දනය නිරීක්ෂණය කළ අතර එයද නොදැනී ගියා. ඔබ වහන්සේගේ අවදි පරිදි පාවල වේදනාව බැලුවා. පාවල වේදනාව තැන තැන ප්‍රකට වුණා. ඇතැම් තැන්වල වේදනාව දැඩි වුණා. තවත් තැනක වේදනාව ආදී. සාහංශ මේ එකමනයි වාර්තා. ඔව් කළා තියෙන හොඳයි. ඒ කියන්නේ දැන් අපි සතිමත් බවක් ගොඩනගාගෙන ඒ සතිමත් පරිසරය තුළ අපි මේ දැනෙන හැම එකක්ම දැන් සෑහඳුරට සාර්ථකව නිරීක්ෂණය කරලා තියෙනවා. ඉතින් මේකෙදී අපි අනිවාර්යයෙන්ම ආනාපාන සතියත් එක්කම දිගටම සිටිය යුතුයි කියලා නියමයක් නැහැ. මුලදී ටිකක් ඉන්න වෙනවා හැබැයි. මොකද හිත වික්ෂිප්ත නම් හිත තාමත් අතීතයට අනාගතයට පැන පැන යනවා නම් ඒ කියන්නේ හිතේ සතිමත් බව දිනුලා මදි. එතෙන්දී පුළුවන් තරම් ආනාපාන සතියක් පිම්බීමක් හැකිලීමක් සක්මනක් කර කර පුළුවන් තරම් හිත තුලේ සතිමත් බව ගොඩනගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක තව තව ගොඩනගෙනකොට ඔන්න සමාධියකුත් හැදෙනවා. දැන් අපිට අරමුණක් පහළ වුණාම අරමුණට හිත යොමු කළා ඒ තුල හිත රඳවන්න ශක්තියක් ගොඩනැගිලා තියෙනවා. ඒ කියන්නේ අරමුණ දැන් වෙනස් වෙනවා. එයා එයාට කැමැති පරිද්දෙන් හැසිරෙනවා. අපිට පුළුවන් නිෂ්කලංකව අපක්ෂපාතීව ඒකට මොකක්වත් කරදරයක් කරන්න නැතුව අත දාන්න යන්න නැතුව ඒකට ඍසි පරිද්දි හැසිරෙන්න දීලා අපිට හොඳට ඒක දිහා නිරීක්ෂණය කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔය හැකියාව දැන් ටිකක් දුරට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි ඔය විවිධ දේවල් පහළ වුණා කියන එකත් හොඳට තේරිලා තියෙන්නේ. අතන මෙහෙම වුණා, මෙතන මෙහෙම වුණා, අතන මෙහෙම වුණා කියලා අපිට හැඟීමක් ඇති වෙනවා. තව තව තව ඔහොම කරගෙන යන්න තව හිතේ මේ සම්පජඤ්ඤය පැත්ත දියුණු වෙනකොට, ඒ කියන්නේ හොඳට සියුම්ම දෙයක් දිහා බලන්න පුළුවන් ගතිය දියුණු වෙනකොට මේ තේරෙවි දැන් කලින්ට නොතිබුණාටත් වඩා කලින් නොතිබුණාටත් වඩා සියුම් සියුම් ලක්ෂණ පේනවා. මේක මේ තනිය තමන් කලින්ට දැනුනේ මේකට තනි දෙයක් වගේ තනි වේදනාවක් වගේ හැබැයි ඊට වඩා ඊටාම සියුම්ම මෙතන වේදනා ගොඩක් තියෙනවා වේදනා රසක් තියෙනවා සමූහයක් තියෙනවා කියලා වගේ පැතිවලට මේක දියුණු වෙන්න ගනීවි. තියසා යන විදිය හොඳයි. ඔහොම දිගට කරගෙන යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මගේ මේ ප්‍රඥාව අඩු ගතියක් තේරෙනවා. ඒ හින්දා මේ මම මෙන්න මේ කාර්යයන් වල යෙදෙනවා. ඔබ වහන්සේ මේක සලකා බලලා මේකට අප්‍රූවල් එකක් දෙන්න සානාන්ත මේ කරන දේවල් ඉවැරදි නම් ඒ වගේම මේකට තවත් එකතු කරන්න දේවල් තියෙනවා නම් මට කියන්න. සංහස මේන්න මේවා තමයි මම කරන්නේ. බණ පොත් කියවීම, ධර්මයේ ඉගෙනීම, බණ ඇසීම, බුද්ධ වන්දනාව, පිරිත් කීම, බුද්ධ පූජා තැබීම, ධර්ම සාකච්ඡා ඇසීම, බුද්ධ ඥාන වන්දනාම, බෝධි වන්දනාව, පූජාව සමත භාවනා, විදර්ශනා භාවනා, ධර්ම දාණය. ඒ කියන්නේ සංහස කුමාරක ධර්මය ට්‍රාන්ස්ලේට් කරනවා සිංහලෙන් ඉංග්‍රීසියට ඉංග්‍රීසියෙන් සිංහලට ඒකයි සිල් රැකීම කරනවා නුවණ මෙහෙवला ඒ වගේම යෝනිසෝ මනසිකාර්ය වැඩිම කියන එක කරන්න දන්නේ සංඝාත මට වහන්සේ මේක වට කියලා දෙන සංඝාත මම අර පිරිත් කීම කියන එකට රතන සූත්‍රය තුන් පාරක් කියනවා කර්ණිමති සූත්‍රය තුන් පාරක් කියනවා ඉතින් මේ මේකේ අඩුපාඩු පෙන්වා දෙන්න ඔව් ඒකෙත් අර දැන් අපි තුමු රතන සූත්‍රයේ තේරුමත් බලන්න පොතකින් කියවලා බලන්න ඇයි මේ එක එක ගාතාවක් කරහා මොකද්ද මේ කියලා තියෙන තේරුම කියලා. එතකොට අපිට එතනත් යම්සි ධර්ම ගෞරවයක් ඇති වෙනවා ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව තවත් ඇති වෙනවා. මොකද ත්‍රිවිධ රත්නයේ ගුණනේ රතන සූත්‍රය තුල තියෙන්නේ. ඒ නිසා ඒකත් තව ඕනනම් එකතු කරගන්න හොඳට අර්ථය තේරුම් ගන්න තේරුම් අරගෙන පිළිත් කියන්නේ. අර යෝනිසෝ මනසිකාරය තමයි ඇත්තටම අපි මේ සතිපට්ඨානයක විපස්සනාව හරහා දියුණු කරන්නේ. ඒ යෝනිසෝ මනසිකාරයේ එක පැත්තක්. ප්‍රධාන පැත්තක් අපි දියුණු කරන්නේ. ඒ කියන්නේ හිත නිකන් ඔහේ මතු පිට අයෝනිසෝ මනසිකාරයෙන් රැඳෙන්න නොදී හිත තුළ යම්සි පෙළඹවීමක් ඇති කරනවා මේකේ ගැඹුරකට යන්න. විනිවිද යන්න, තොරතුරු සොයන්න, මුල බලන්න. රසෝස් එකට යන්න හිත හැමතිස්සෙම පෙළඹවීමක් ඇති කරනවා. හේතු සොයන්න පෙළඹවීමක් ඇති කරනවා. ඉතින් එතන තියෙන යෝනිසෝ මනසිකාරය. කියන්නේ විපස්සනාව කියන්නෙම යෝනිසෝ මනසිකාරයක් කියන්න පුළුවන්. ඒ නිසා දිගට ඔය කරගෙන යන එක දිගට දියුණු කරන්න ඒ යනකොට තව තව හිතේ ඒ ශක්තිය වැඩේවි. හිත දෙයක් දිහා විවිධ දෘෂ්ටි කෝණ වලින් නිවැරදිව බොහොම අපක්ෂපාතීව අගතිගාමී නොවි බලන්න පුළුවන් හැකියාවක් හිතේ වැඩෙන්න ඕන. එකපාරට වැඩෙන දෙයක් නෙමෙයි ඉතින් මේක. ඒ නිසා පොඩ්ඩක් ඉවසිල්ලෙන් හිමීට කරගෙන යන්න. එහෙමයි සවින්හන්ත. සවින්හන්ත මේ මම අර උදේ 4 වමාට නැගිටලා මේ ගෙදර වැඩ කටයුතු තමයි මේ පහුගිය දවස් ටිකේ කර කර හිටියේ. ඒ වුණාට මම පටන් ගත්ත උදේ 3 මාට නැගිටලා පැයක් පැයකමාරක් වගේ භාවනා කටයුතු කළා අනතුරුව ගෙදර වැඩ කරන්න. එතකොට මට අර උදේ පැහැදිලි මේ පරිසරයක් සහ පැහැදිලි තත්ත්වයක් තිබෙන්න වෙන්නේ නැති මේ භාවනා කටයුතු හොඳට කරගන්න පුළුවන් වුණා ඒ කාලේ. ඉතින් මට විශ්වාසයක් ගොඩ නැගුණා මම මුලදී හිතාගෙන හිටියේ මගේ හිත කොහෙත්ම එකඟ කරන්න බැරි සත්‍යක තියෙන්නේ මේ ජීවිතේ බැරි වෙයි කියලා මම හිතුවේ. ඒ වුණාට අර උදේ කාලේ භාවනා කරනකොට ගොඩාක් මේ සතිමත් වුණා හිත. එතකොට මට විශ්වාසයක් ගොඩනගුණා මට මේක කරන්න පුළුවන් කියන අදහසක් ආවා. මට හරි සන්තෝෂයි මම අර උදේ කාලේ භාවනා කරන එක මට හොඳයි කියලා මම හිතනවා. ඒක හොඳයි. ඒ කියන්නේ අපි එක එක්කෙනාට එක එක කාලවකවානු හොඳට මේ යා දෙන්න පුළුවන්. ඇතම් කෙනෙකුට හොන්න හවස් කාලේ හොඳට ගැලපෙනවා, ඇතම් කෙනෙකුට රාත්‍රී කාලේ හොඳට ගැලපෙනවා. ඇතම් කෙනෙකුට ඔය කිව්වා වගේ මේ උදෑසන හොඳට ගැලපෙනවා. ඉතින් අපිම තමයි පොඩ්ඩක් ටෙස්ට් කරලා බලලා තේරුම් ගන්න තියෙනවා මේ කාලේ තමයි මට හොඳට අල්ලලා යන්නේ. මෙතන තමයි මම වැඩියෙන් පාවිච්චි කරන්න ඕනේ කියලා අපිම තමයි ඉතින් තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා හැබැයි නින්දත් යම් කාලයක් පවත්වන්න. ඒ කියන්නේ ඕන්ට වඩා නිදි මරාගෙන කරන්න යන්නත් එපා. එතකොට මනසේ සමබරතාවය පිරිහෙනවා. ඒ නිසා අඩුතරමින් පැය 5ක් 6ක්වත් නිින්දත් ලබලා දෙන්න. ඊට පස්සේ Taman තේරුම් ගත්තා නම් මේ උදේ කාලේ තමයි මට හොඳට භාවනාව හරියන්නේ කියලා. එහෙම උදේට කරන්න. තනස අතන වශයෙන් කාරණා කියන්නේ මම නිතරමනේ භාවනා කරන්න කියලා දැස් කරගත්ත විදිහට තරහ මට අසනීපෙකින්ද යන්න බැරුණා නමුත් මම පිළිසරණ ආරාමෙට ගියා ඒ ඉන්නකොට මම අසනීපෙලා ගියේ එතකොට ලොකු මෙහින් වහන්සේ මට බේත් වර්ග පහක් විතර දුන්නා මා මට ගොඩාක් උපකාර කළා අවවාද දුන්නා ඊට පස්සේ උන්වහන්සේව හම්බෙච්ච පළවෙනි අවස්ථාව උන්වහන්සේ කිව්වා මට මේ පැවිදි වෙන්න පුළුවන් මේ අවුරුදු දෙකක් විතර නතරලා ඉන්න ඊට පස්සේ පැවිදි ලබන්න පුළුවන් කිව්වා හැබැයි මේ අසනීප ටික සනීප කරගෙන එන්න කිව්වා මෙත්තානි මේ උන්වහන්සේ කිව්වා අසනීප මේ භාවනා කරලා සනීප වෙන්න නැත්නම් ඒක ඥාතීන්ටවත් දැන්වීමට සුදුසුකත්වයක් නෙමෙයි කියලා ඉතින් ස්වාමීන් වහන්සේ අර මම ලෙඩ සනීප වෙයි කියලා විශ්වාස කරන්නේ කරන ගතියක් තිබුණේ නැහැ. නමුත් අර උන්වහන්සේලා කියන හින්දා මට දැන් විශ්වාසයක් ඇවිල්ලා කියනවා. දෙඩක් සංකෘතිය කියලා හිටලා මේ භාවනා කටයුතු කරගෙන ඉන්නකොට මම හැබැයි භාවනා කළේ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ ඔබ වහන්සේ කියන්නේ මට දැන් පැවිදි වෙන්න අවසර ලැබුණා ලොකුම හින්හන්සේගෙන් ඉතින් අර වයස පණින්නත් ඉස්සෙල්ලා පැවිදි වෙන්නත් ඕනේ සානහස මට ඔබ වහන්සේ කියන්නේ අර මේ සමත භාවනා විදිහට මෛත්‍රී බුද්ධ ගුණ භාවනා ඒ වගේ ඒවා කරගෙන ගියාම සාමාන්‍ය විදිහට මේ නිරෝගීකම ඉක්මනට ලබා ගන්න පුළුවන් වෙයි නේද ඔව් එකක් ඉතින් එකක් කියන්න පුළුවන් මොකද ඒක මනසත් බලපානවානේ අපේ කය රෝගී තත්යකට පත් කරන්න අපි ලොකු ස්ට්‍රෙස් එකක් ආතතියක් සහිතව එහෙම ඉන්නකොට ඉතින් ඒක අපිට හොඳ නැහැ ඒක ඉතින් ගෑස්ට්‍රයිටිස් වගේ ලෙඩ ඇති කරනවා මනසේ මොකද්ද මේ මේ මේ කායික චර්ම රෝග ආදී මේවට බලපානවා. ඉතින් ඔය වගේ පැති ගොඩක් තියෙනවා. මනස ඉතින් හරි සැහැල්ලුවෙන් සතුටින් මෛත්‍රියක් එක්ක මේ එහෙම පවත්වනවා නම් අනිවාර්යෙන් කායික නිරෝගී බවකුත් ඇති වෙනවා. හැබැයි එතන ඒකෙන්ම රැඳෙන්නේ නැතුව විපස්සනා පැත්තකුත් දැන් ඔය යනවා වගේ කරගෙන යන්න. එතනින් අපිට නුවණකුත් ලැබෙනවානේ. දැන් බල ටිකක් අහද්දි නුවණක් දිනු වෙද්දී එතනත් ඇති වෙනවා මේ මේ මේ කොච්චර මම මේ දේවල් කරත් මේ කය කියන්නේ ඉතින් ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒක මට 100%ක් නවත්තන්න බෑ. ලෙඩ කියන්නේ කයේ එක කොටසක්. අපි මේ ලබලා තියෙන ජීවිතේ කොටසක් තමයි ඉතින් ලෙඩ කියන්නේ. අපි මේ ලෙඩ ගොඩකට තමයි මම කියාගෙන ඉන්නේ කියන එකත් පොඩ්ඩක් පැත්තකින් අවබෝධ කරගන්න. එතකොට ඉතින් ලෙඩ වුණා කියලා ඔය තරම් අපි ඒකම කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. කල්පනා කරන්නේ නැහැ කියලාත් ඉතින් කිව්වා. ඉතින් ඒක හොඳයි. එයා ලෙඩ ඔහෙ තීද්දෙන් මම මගේ වැඩ ටික කරනවා කියන මානසිකත්වයේ ඉන්න. ලෙඩ සම්පූර්ණයෙන්ම සුව වෙනකම් මේවා මුකුත් නොකර ඉඳීමත් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ලෙඩත් ඔහෙ තීද්දෙන්. ඒකටත් මම බෙහෙතක් අවශ්‍ය නම් කරනවා. හැබැයි ඉතින් මම භාවනා කටයුතු වලත් නිරත වෙනවා. මගේ ගමනත් මම යනවා. කියලා අදිෂ්ඨාන ශීලීව කරගෙන යන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පින් ගොඩාක් ස්තුති ස්වාමීන් වහන්සේ පෙරවන් සම්මේ ස්වාමීන් වහන්සේ හොඳයි හොඳයි ඊළඟ දහම් ගැටලුව සංධ්‍යට ඉදිරිපත් කරන්න පුළුවන් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔව් ඇහෙනවද ඔව් ඇහෙනවා ස්වාමීන් වහන්සේ මට මේ ගැටලු ගිය දේශනාව සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් තියෙනවා මගේ භාවනාවට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ අරමුණු මේ අනිශ්චිත මට්ටමේ ඉදිනදා ජීවිතයේ ඉන්න අවස්ථාවකදී හරි සක්මන් පැයක සක්මනකින් පර්යංකයට ගිය අවස්ථාවකදී හරි එතකොට ස්වාමීන් වහන්සේ මේ ඔය තියෙන සමාධිය වගේ එකඟ කිසිම අරමුණක් ගන්න නැති ස්වභාවයේ කැඩිලා යන්නේක අනිත්‍යයි කියලා අපි මෙනෙහි කරන්න ඕනේ. ඒක හිතින් විතරක් මෙනෙහි කරාම ඇද්ද නැත්නම් ඒ කියන්නේ නුවණින් විතරක් අපි සාමාන්‍ය විදිහට ගත්තම ඇතිද? එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ අපි ඒක මේ මෙනෙහි මේ මානසිකාර්යය පවත්න්න ඕනේ ඒ ඒක කැඩුනා ඒ සිතේ ස්වභාවය කැඩුනා එහෙම කියලා එතන කොහොමද කරන්නේ ස්වාමීන් වහන්සේ මම නම් හිතනවා එහෙම මානසිකාර්යයක් අවශ්‍ය නැහැ කියලා මොකද يعني අපිට තේරුණානේ දැන් අපේ මනස පුළුවන් තරම් සංසිඳවගෙන පවත්වා ගැනීම. මානසිකාර විතර්ක ප්‍රපංච වලින් තොරව පවත්වා ගැනීම තුළ තමයි වැඩි සහනයක් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ මේ අර ඔය මට මතකද සලායතන විභංග සූත්‍රයේදී කොහොමද? අපි ටික ටික විපස්සනාවක් වඩ아가ගෙන ඉඳදී ඒ ලබන తত্ত্বය විතර්ක ਵਿਚාර සහිතව තියෙන්න ඕන මට්ටමකුත් තියෙනවා විතර්ක ਵਿਚාර රහිතව තියෙන මට්ටමකුත් තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ විතක්ක ਵਿਚාර රහිතව තියෙන මට්ටම ප්‍රණීතයි. කලින් මට්ටමට වඩා. ඒ නිසා අපි මේ දේවල් දැකලා මේවා අනිත්‍ය වෙනවා දැකලා ඇතිව නැතිව යනවා දැකලා. ඉතින් මේක අනිත්‍යයි අයියෝ අනිත්‍ය වුණා දැක්ක නේද අනිත්‍ය වුණා කියලා. ඉතින් එහෙම කියන්න දෙයක් නැහැ. හොඳට හිතේ සැහැල්ලුවෙන් ඒක ඒක ඒක යථාර්ථය දැක්කා ප්‍රත්‍යක්ෂ කරගත්තා. ඒ ඇති කියලා තමයි වටනම් හිතෙන්නේ. ඊළඟට තවත් ගැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ පැයක සක්මන කළා පරයන්කිට ගියාම අරමුණු රහිත ස්වභාවයේදී මේ කම්මැලි නිකන් හිතේ මැදි ස්වභාවයක් දකින්න හැබැයි ඒක තීන මිද්දේ නෙමෙයි. එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ අරමුණු රහිත ස්වභාවයේ වීමත් ඒ දකින්නේ. මොකද්ද ආයි කියන්නේ? ඒ කියන්නේ පැයක සක්මන් කළා මේ පරියන්කයට ගියාට පස්සේ දැන් මේ වෙනකොට හිත හිතේ අරමුණු හරිය මේ මුකුත් ගන්න නැති අවස්ථාවේදී ටිකක් මේ හිතේ මැලි ස්වභාවයක් එනවා ස්වාමීන් වහන්සේ. ඒක තීනමත් මිත්‍යෙක නෙමෙයි. හරිම අවදි මේ අවදි අවදිමත් ස්වභාවය තමයි මේ මැලිකමේ තියෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ අරමුණු නැතිවීමෙන් දැහි මේ ඒ ස්වභාවයක් තියෙනවා. ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ උතන අපේ හිත මේ නිකන් තාමත් පෙළඹිලා තියෙන්නේ යම් පමණක අරමුණු සහිතව විචිත්‍රත්වයක් සහිතව සතුටින් ඉන්න තමයි හිත පෙළඹිලා තියෙන්නේ. තාම ඉතින් අපේ තියෙනවනේ කෙලස් ටිකක්. එතකොට දැන් ඔය අනිමිත්ත පැත්තක තියෙන්නේ මොකුත් නැහැ ඉතින්. එයාට සෙල්ලම් කරන්න මොක කවුරුත් යාළුවෝ නැහැ. මේ සෙල්ලම් බඩු එකක්වත් නැහැ. ඉතින් එතකොට හරි කම්මැලි. පැතරලා නිදා ගන්න තමයි හිතෙන්නේ මොකද යාළුවොත් නැහැ, සෙල්ලම් බඩුත් නැහැ. අර පුංචි දරුවෙකුට එනවා වගේ දෙයක් තමයි දැන් වෙන්නේ. ඉතින් හරි කම්මැලි ඔය පැත්තෙන්ලා නිදා ගන්න. ඉතින් ඒ වගේ තමයි ඉතින් අපේ හිතත්. දැන් අරමුණක් ඇත්තෙත් නැහැ, කෙලෙස් මොකක් ඇත්තෙත් නැහැ. තියෙන්නේ හරි ඒකාකාරී ගතියක්. කාමච්ඡන්දය විශේෂයෙන්ම නැහැ. ඉතින් එතකොට අර හිතට දැනෙන්නේ හරි බෝරින් ඒකාකාරී ගතියක් කියලා තමයි දැනෙන්නේ. ඉතින් ඒක පොඩ පොඩ හැබැයි හුරු කරගන්නයි තියෙන්නේ. අර හිතේ තියෙන ප්‍රകൃතිය මොකක්වත් චිත්‍රයක් ඇඳපු නැති ගතිය මොකකටවත් රැවටිච්ච නැති ගතිය මොකක්වත් තලාගත්ත නැති ගතිය ඉතින් පොඩ පොඩ දිනු කරන්නයි තියෙන එකපාරට බැරි වෙයි අපිට මොකද අපේ හිතවල කෙලෙස් තාම යම් පමණක බලපෑමක් කරන නිසා නමුත් ප්‍රවණතාවයේ තියාගන්න තියෙන්නේ ඔන්න ඔය අන්කන්ඩිෂන් කියන පැත්තට තමයි. ඒ කියන්නේ මොකක්වත් තත්ත්වගත වීමක් නැහැ. කිසිම වර්ණ ගැන්වීමක් නැහැ. නිකම්ම නිකන් ඇල්ල වතුර තත්ත්වය තියෙන. ඒ නිකම්ම නිකන් ඇල්ල වතුර තත්ත්වයට අපි පුරුදු වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒකේ නැහැ මේක රත් කළලත් නැහැ පාට දාලත් නැහැ සීනි දාලත් නැහැ තේකොළ දාලත් නැහැ කිරි දාලත් නැහැ මඩ එකතු වෙලා මේක අපි කියමු මේ මේ දුර්වර්ණ වෙලත් නැහැ ඒ වගේ අර නිකම්ම නිකන් ඇල්ලතර தත්ත්වේ. ඉතින් නිකම්ම නිකන් ඇල්ලතර தත්ත්වයට අපි අකමැති. ඒක හරි කම්මැලි. ඉතින් හැබැයි ඒක තමයි දිනු කරන්න තියෙන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ ඊළඟට තියෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ අපි මේ මේ මේ මේ මාර්ගයේ යනකොට අපිට කළ යුතු දේවල් තියෙනවනේ දැන් උදාහරණයක් විදිහට අපි මොකක් හරි යෝග වගේ පන්තියකට යනනම් ඒක යන ට්‍රිප් එකකට නොගිහින් බෑ එතකොට ස්වාමීන් වහන්සේ අර මේ හිටපු තත්ත්වේ දැන් අනිත් ඈත් එක්ක ඉන්නකොට අකමැත්තෙන් වුණත් ඉන්න වෙනවා ඒක ඇත්තටම මහාන වෙන්න තියෙනවා නම් හොඳයි කියලා ස්වාමීන් වහන්සේ මේ හිතෙනවා ඒ වුණාට දැන් නම් වයසත් වැඩි නේද ස්වාමීන් වහන්සේ <laughs> 62ක් වගේනේ. මට හිතෙනවා මේ ට්‍රිප් එක ගිහිල්ලා පොඩ්ඩක් වෙනසක් වෙලා එන්න ගැටලුවක් නැහැ මට හිතෙන්නේ. පොඩි වෙනසක් නේ ඒකත් නේද? එතකොටත් බලන්න පුළුවන් තමන් ඒ කියන්නේ තමන්ගේ හිත කොහොමද මේ කටයුතු කරන්නේ? අනිත් අර කරන පරණ විදිහටම මෙයා පිස්සු කරනවාද? එහෙම නැත්නම් මේ අනිත් අය පිස්සු කරන එක දිහා උපේක්ෂාවෙන් ඒකටත් වෛර කරන්නේ නැතුව ඒව බලන් ඉන්න පුළුවන්ද? මමත් ඔතනනේ හිටියේ කියලා යම් පමණක නිකන් ආත්මානුකම්පාවක් අනිත් කෙරෙහි තනුකම්පාවක් පහල කරගන්න පුළුවන්ද? එහෙනම් අපි අර සිද්ධි හරහා යනකොට තමයි අපි පොඩ පොඩ අපි තුල නිකන් අර මුහුකුරා යාමක් සිද්ධ වෙන්නේ. අපි එවෙන් ඈත් වෙලා මේ කිසි දෙයකට ගෑවෙන්නේ නැතුව මේ ඉඳීමෙන්ම නෙමෙයි ඉතින්. යම් ප්‍රශ්න ටිකක් සිද්ධි ටිකක් හරහා යන්න සිද්ධ වෙවි. ඒ අනකොට තේරෙනවා මේ මෙතෙන්දිත් මම මෙහෙම කටයුතු කරා මෙන්න මෙහෙමයි මෙතෙන්දි මම ගා ගන්න නැතුව හිටියේ මෙතෙන්ද මෙහෙමයි මම පටලවා ගන්න නැතුව හිටියේ කියලා ඉතින් පොඩ පොඩ අපිට ඒ හරහා යම්සි ප්‍රායෝගික අත්දැකීමක් ලැබෙනවා පැහැදිලි ස්වාමීන් වහන්සේ ඊළඟට තියෙන මට එන ගැටලුවක් තමයි ස්වාමීන් වහන්සේ දැන් ඔය ආනාපානසති සූත්‍රයේදී බුදුන් වහන්සේ දේශනා කරන රුක්ක මූලගතවා මේ ශුන්‍යාගාරගතවා කියන தත්ත්වය අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන වගේ ඔය රූප ලෝකවල අරූප ලෝකවල ඒ ධානා සමාපත්තීන් වලින් ඉන්නකොට ඒ තියෙන ප්‍රීතියත් එක්ක දැන් ඇත්තටම දේවල් ඕන වෙන්නේ නැතුව ඇතිනේ ඒ වගේ තත්ත්වයක්ද ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඕන වෙන්නේ නැතුව ඇති කියුවේ මොකද්ද ස්වාමීන් වහන්සේ එතකොට මේ භෞතික දේවල් ඒවා ඕන්නේ ඊට වඩා හරිය සංසුන්ව එහෙම දැන් ඔය මේ මාර්ගඵල தත්වයන් වලදී ඵල සමාපatti වල ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඔය අනිත් දේවල් වමනාවෙන්නේ නැහැනේ භෞතික ලෝකයක් නේද? ඒ වගේ தත්වයක් වහන්සේ දේශනා කරන්නේ නැති බුදුන් වහන්සේ මේ මට මෙහෙම හිතෙනවා දැන් මේ. ඔව්. එහෙම කතන්දරය. ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතන තියෙන නිර්ාමස ප්‍රීතිය. දැන් අපි හිතන්න කෙනෙක් භාවනාවක් කරන්න පෙළඹිලා මුලදී ටිකක් අපහසු වුණාට පස්සේ පස්සේ ඔන්න හිත ටිකක් එකඟ වෙලා සමාධියක් ඇසුරු කරන්න ගත්තාම එතන යම්සි සුවයක් තියෙනවා. නිර්ාමස ප්‍රීතියක් තියෙනවා. ඉතින් ඒක එතකොට යාට වටින්න පටන් ගන්නවා. අර සාමාන්‍ය කාම භෝගීව ගත කරන පැත්තට වඩා මේ නිරාමස ප්‍රීතියේ යම්සි වටිනකමක් තියෙනවා කියලා මේ එයාගේ හිත ඒ පැත්තට පෙළඹෙන්න පුළුවන්. හැබැයි ඒතතින් ගැරන් කරන්න බෑ. ඒතතින් සම්පූර්ණයෙන්ම සාතිකයක් දෙන්න බෑ. අදත් අපි කතා කළා වගේ. එතනින් අදහස් වෙන්නේ නැහැ මේ සම්පූර්ණයෙන්ම දැන් ඉතින් රාගය ප්‍රහාණය වුණා. ද්වේෂය ප්‍රහාණය වුණා කියන මට්ටමක් කියන්න බෑ. ආයෙත් ඉතින් හිතේ අර පරණ ආසාවන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි ප්‍රශ්නේ. ඒකයි මේ ගමනේ තියෙන දුෂ්කරතාවය ඒකයි. අපිට එකපාරටම අපේ හිත ගැන සාතිකයක් දෙන්න බෑ. ඊටම පැහැදිලි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හොඳයි හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව ලක්ෂ්මන් රාමනායක මහතාට මොකක්ද පුළුවන්? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අර ඉස්සර මම ආපු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ සමාධිය එච්චර ගැඹුරු කරන්න එපා කියලා මම ඒ විදිහට දැන් තමයි මේ භාවනාව මගේ මේ දිනා ජීවිතේ කරන්නේ. ඒකට මම නිකන් හිතට එන අරමුණු දිහා බලන් ඉන්නවා. එතකොට මේ මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම යමක් දැනගත්තා නම් එතන හිතක් උපදින බව තියෙනවා. ඒ කියන්නේ හිතක් උපදිනවා කියන්නේ මේ හිතේ තියෙන්නේ ස්කන්ධ පහ කියලා තියෙනවා. ඒක තමයි ඒක නැත්තම් නාම රූප කියලා කියනමු නාම රූප විඥානය. ඒතර එහෙම එකක් තියෙනවා. ඒත් ඒ ඊට පස්සේ මට ඕනනම් දැන් ඒ අරමුණ ආපු ගාම අර ලක්තන දුක් කරනවා වගේ සංඥාවකුත් නැත එකපාරටම මේ අතල්ලා දාලා ඊළඟ හිත ඊළඟ අරමුණ එනකල් ඒ විදිහට මේ ශික්ෂාවක් වගේ පුහුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පුහුණු කර පුහුණු කරන්න කරගෙනත් යනවා. ඒ කියන්නේ මේ අරමුණු වෙනවා එකපාරටම අතාරිනවා ඊට පස්සේ හැබැයි සංඥාවක් ගන්න දා ඊළඟ අරමුණ වෙනවා. ඒක සමුදේ සමුදේ වගේ දිගටම යනවා. හැබැයි මට මෙහෙම සැකයක් තියෙන සම්පස්ස මේ දැන් එහෙම කරාට මම දන්න මගේ හිතේ තාම ගොඩක් කෙලස් තියෙන අංශය ආසව ඒ වගේ කියන්නේ මේ දැන් අරමුණක් ඇයි මම මෙහෙම ගන්න එක නිසා අපි දන්නවනේ ස්කන්ධ පහ හැදෙන්නේ තෘෂ්ණාවෙන් කියලා. ඉතින් මේ තෘෂ්ණාවට මේ අංශ ධර්ම එකතු වෙන බව දන්නේ. ඒ කියන්නේ දැන් අරමුණක් නිින්දේ පහෙන් අරමුණක් එනකොට අපිට ඉස්සල මේ රූප සංඥාවක් නැත්තම් චිත්ත නිමිත්තක් වගේ හිතේ එනවා. ඊට පස්සේ අපි අපේ හිතේ තියෙන අඩු මිනිස් ඔක්කොම දාලා තමයි මේ අරමුණ එළියට දාලා මේ තව මානුෂ්‍ය රූපයක් හරි මොනක් කර දෙයක් කියලා ඊට පස්සේ තමයි ඉතින් අපි එක මේ අල්ලගෙන දිගටම ගෙනියන්නේ. ඉතින් එච්චර ඒ වගේ වටහීමක් ලබා ගත්තොත් මේ කියන්නේ දැන් මෙහෙම මේ විදිහට මේ ඇතිවීම නැතිවීම සමුදේ බලන ශික්ෂණයක් වගේ කරගන්න පුළුවන්. නැත්තම් ඊට වඩා දිගට අර විදිහට ඉන්වෙස්ටිගේට් කරලා ඒ අරමුණ ගැන මේ ඊට වඩා තොරතුරු ලබාගෙන ඊට පස්සේ ඇතිවීම නැතිවීම බලන කිරීම හොඳ කියලා කියන මට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ස්වාමිනාස් ඒ ගැන පොඩ්ඩක් කරුණා කළා මේ උපදේශ දෙන්න පුළුවන් නිර්වාණ සරණයි මම නම් හිතන්නේ දෙකම අවශ්‍යයි අපි ඒ කියන්නේ මේ දැන් අනුශිත භාවය උපාදාන රහිතව වාසය කිරීම ශුන්්‍යත ස්වභාවයක් අනිමිත ස්වභාවයක් හිතේ පැවැත්වීම ප්‍රොමෝට් කරනවා තමයි. ඒකට වැඩි අවධානයක් දීලා එහෙම වාසය කළ යුතුයි කියලා ඒ පැත්තට පොළඹවනවා තමයි. හැබැයි එතනින් අදහස් වෙන්නේ නැහැ අපි තවදුරටත් මේ කියන්නේ හිතේ පහළ වෙන කෙලෙස් හඳුනාගත යුතු නැහැ. හිතේ තියෙන මේ ප්‍රවණතාවයන් විද ගති ලක්ෂණ තාමත් ඇතුළේ තියෙන අනුසය ආශ්‍රව ස්වභාවයන් අපි හඳුනාගත යුතු නැහැ කියලා එතනින් අදහස් වෙන්නේ නැහැ. හිතේ පැහැදිලි භාවය හොඳට රැකුණොත් තමයි අර තියෙන සියුම් මේ ගති ලක්ෂණ අපිට පේන්න ගන්න. හිතන්න හිත නිකන් හොඳට නිකන් පිරිසුදු රෙදි කඩක් වගේ තියෙනවා. එතකොට තමයි අර පුංචි ක්ලේශයක් වුණත් Tamanට තේරෙන්න වැටහෙන්න ගන්න. එතකොට ඒක ඒ ඒ සඳහා යම්සි කටයුත්තක් කරන්න වෙයි. දැන් අර මහත්තයා ලස්සනට කිව්වා අපි අර මාක්කාරී අරමුණක් හිතට ආවහම ඒකට අපි ලුණු මිරිස් එකතු කරනවා. ලුණු මිරිස් එකතු කළා තමයි අපි අන්තිමට අරමුණ අනුභව කරන්නේ. අපි ඒකට තව තව කෑලි මූට්ටු කරනවා. ඉතින් ඔන්න එක අපිට දකින්න පැහැදිලි පරිසරයක් අවශ්‍යයි. ඒ පැහැදිලි පරිසරය තමයි අර අනිමිත්ත පැත්තකින් එහෙම අපිට හදලා දෙන්නේ. ඒක තේරුණා නම් ඊට පස්සේ තේරෙනවා මේක මහා මෝඩ වැඩක් මම මේ කරන්න කියලා. මම්ම දාපු ලුණු මිරිස් නිසා තමයි මම මේ කට මේ දැන් තුවාලලා තියෙන්නේ. ලුණු මිරිස් වැඩිය දාලා. ඕන්ට වඩා ලුණු මිරිස් දාන්න ගිහිල්ලා අපි. දැන් ලුණු මිරිස් අපි එකතු කරද්දි දන්නවනේ මේ පොඩ්ඩයිනේ අපි ලුණු මිරිස් එකතු කරන්නේ අපේ ආහාරයට. ඕන්ට වඩා ලුණු මිරිස් දැම්මොත් එහෙම ඊට පස්සේ ඔන්න බඩ දඟලනවා, බඩ මේ දැවිල්ල ගන්නවා. මොකද ලුණු මිරිස් වැඩි වෙලා. ඉතින් අපිටත් වෙලා තියෙන ඔන්න වගේ දෙයක් තමයි. අපි මේ මනසට යන අරමුණු වලට ඕන්ට වඩා ලුණු මිරිස් දානවා. අපිට ඕන ඕන විදිහට අපි ඒක හසුරවන්න, කෑලි මූට්ටු කරන්න දඟලනවා. අපි එහෙම නැතුව හිටියොත් සංස්කරණය නොකර හිටියොත් ඒවා ඉතින් ආතක් බලාගෙන යනවා. ඉතින් එතකොට අන්න ආයෙත් අර අනිමිත්ත පැත්තට තමයි ආයෙත් එන්නේ. කියන්නේ අනිමිත්ත පැත්ත තුළ ආයෙත් දැන් සුවසේ වාසය කරන්න පුළුවන්. මොකද අපි ලුණුමිරිස් නොදා හිටියා. අපි අත දාන්න ගියේ නෑ. අරමුණ ආවා. අපි සංස්කරණය සෑහඳුට අඩු කරගෙන වාසය කළා. ඒ නිසා මට හිතෙනවා මෙතෙන්දි මේ පැති දෙකම අපිට ප්‍රයෝජනවත් වෙනවා. අර බොහොම ස්වාභාවිකව සරලව හික්මිච්ච හිතකින් අරමුණු නැති සිතකින් අනිමිත්ත හිතකින් වාසය කිරීමත් අවශ්‍යයි. ඒ වගේම මේක paludu වෙලා ආයෙත් අපි සංස්කරණය කෙරිලා නිමිති අරගෙන දඟලද්දී ඒක තේරුම් අරගෙන ඒකෙන් හිත නිදහස් කරගෙන ආයෙත් හිතට නුවණ උපද්දවලා යාව නැවතත් අර යහපත් තැනක පැවැත්වීමත් අත්‍යවශ්‍යයි. ඉතින් මේ දෙකම අපිට අවශ්‍ය වෙයි මට හිතෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් දැන් හැම මේ <clears throat> ඉන්ද්‍රියකෙම එන අරමුණු ස්කන්ධ පහ කියලා ඒකේ යම් කිසි වැටහීමක් තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් මේ ස්කන්ධ පහ අපි සක්කාය දිට්ඨි කියන්නේ ඒක ඇත කියලා දිගටම තියාගෙන ඉන්නේ. එතකොට ඒක ඇතිවීම ඇති වෙලා නැති වෙලා යනවා. ඒකට එතනද මේ කියන සංකීර්ණ පංච උපාදාන ස්කන්ධ දුක්ඛ දුක්ඛ කියලා කියන්නේ ඇති වෙන කාල දෙයක් දුකයි නැති වෙනත් දුකයි කියලා එහෙම එකක්ද වටහා ගන්න ඕනේ ස්වර්ණාසී. මට හිතෙන දැන් මොකක්ම හරි දෙයක් ඇති වුණා නම් මෙතන තියෙන දුකක් කියලා තමයි බුදුහාඳුර අන්තිමට නිකන් සංක්ෂිප්ත කරන්නේ. කියන්නේ මෙතන මොනවා හරි දෙයක් හටගත්තා නම් එතන ඒ හටගෙන තියෙන දුකක්. මොනවා හරි දෙයක් නිරුද්ධ වුණා නම් ඒ නිරුද්ධ වෙන්නේ දුකක්ම තමයි. එහෙම නැතුව මෙතන සත්වයක් හටගත්තා සත්වයක් නිරුද්ධ වුණා මම හටගත්තා මම නිරුද්ධ වුණා වස්තුවක් හටගත්තා වස්තුවක් නිරුද්ධ වුණා කියලා එකක් නැහැ. මෙතන මේ දුකක් හටගත්තා දුකක් නිරුද්ධ වුණා. මට හිතෙනවා අර එහෙම ප්‍රකාශ කිරීම තුළ අපිව නිකන් අර සංස්කාරයන්ට යම්සේ නොයල්මක් නේ අපේ හිතවල ඇති කරන්නේ. නිබ්බිදාවක් නේ ඇති කරන්නේ විරාගයක් නේ ඇති කරන්නේ නේද? අපිට නිකන් පෙළඹවීමක් ඇති කරන මේකේ දුකක් තියෙන්නේ. මේකේ ගන්න කියලා දෙයක් නැහැ. ඇතුලේ සාරයක් නැහැ. ප්‍රාර්ථනා කළ දෙයක් නැහැ. දැන් ඒතකොට අර සංසාරයෙන් මිදීම පැත්තට තමයි ප්‍රවණතාවයක් අපේ හිතවල ගොඩ නැගින්නේ. නැත්නම් මේකේ මේ දෙයක් තිබිලා හටගත්ත දෙයක් තිබිලා නැති වුණා කිව්වොත් ඉතින් ඒ දෙයට අපි ආස කරන්න හිත තියෙනවා. නමුත් දුකක් නම් හට අරගෙන නිරුද්ධ උනේ. ඉතින් දුකට ආස කරලා තේරුමක් නැහැ නේද? එහෙමයි. ඔව්. එහෙමයි සමහරවිට බොහොම පින් මේක පැහැදිලි කර දුන්නට තේරුම් ගන්න. හොඳයි හොඳයි. අවසර සම්මාස ඊළඟ ගැටලුව තිලකා මහත්මියට යොමු කරන්න පුළුවන්. තේරුම් ගන්න ස්වාමීන් වහන්සේ. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි කමඨහන් වාර්තාවක් ඉදිරිපත් කරලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට මම දැනට වසර 5ක පමණ කාලයක් තිස්සේ ප්‍රායෝගිකව සතිය පුහුණු කරනවා ලොකු ස්වාමීන් වහන්සේ විසින් විදේශරටකදී පවත්වන වාර්ෂිකව පවත්වන ඒ රීට්‍රීට් වලට සහභාගී වෙනවා ඒ ලැබුණු අවවාද උපදෙස් අනුව තමයි මේ භාවනාව පුරුදු කරන්නේ සක්මන් භාවනාවත් පරයන්ක භාවනාවත් ඒ විදිහට කරගෙන යනවා ඊට අමතරව නිස්සරණ වාණයේ පැවතුණු පසුගිය වසරේ රිට්‍රීට් එකකටත් සහභාගී වුණා ඉතින් ස්වාමීන් වහන්සේ ලක්මන් භාවනාව ගැන මෙසුක්කල් පොඩි සාරාංශයක් කිව්වොත් මම පාදයේ පොළවේ වදින තැනට සිත යොමු කරලා ඒ දැනෙන දැනීම් කෙරෙහි තමයි සිත පිහිටවා ගන්නෙ මේ ආකාරයට පැයක පමණ කාලයක් දිනපතා සක්මණේ යෙදෙනවා මුල් කාලවලදී නම් මේ මුලින් මෙනෙහි කිරීමකින් පටන් අරගෙන තමයි පටන් ගත්තේ. පසුව ඒ ඒ කාලෙදී නම් මුගක් සමාධිය මුගක් දුරට වැඩිලා නිකන් මුගක් සැහැල්ලු ගතිය නිකන් ඒ වගේ නිදිමත ගතිය ඒ වගේ ඔක්කොම තිබුණා. ඉතින් මම සරින් සර එහෙම මේ දිරි ට්‍රිට් වලදී කමටහන ඉදිරිපත් කළා අවවාද ගත්තා. ඊට පස්සේ දැන් නම් ස්වාමීන් වහන්සේ මේ දවස්වල නම් මම එහෙම මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. ඒ පැය තුලම වගේ හොඳටම පාදයටම දැනීමටම සිත හොඳට දැනීමම දැනෙනවා. ඉස්සර නම් ගොඩක් සිතිවිලි අතරතුර ආවා. දැන් ඉතින් සිතිවිලි හරි අඩුවෙන් එන්නේ. හැබැයි ඊට අමතරව මට අර තවත් දුරට නිකන් ඔය දේවල් දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හ්ම්. නෑ කමක් නෑ. ඒ කියන්නේ දැනිය යුතු ටික දැන් හොඳට දැනෙනවා. කියන්නේ අපි මෙතෙන්දි කරන්නේ අර මෙතෙන්දි කරන්නේ ඔක්කොම දැනගෙන මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා අපි අවධානය නිකන් මේ ස්ට්‍රීම් ලයින් කිරීමක්. ඒක ඒ ප්‍රදේශයකට විතරක් වැඩි අවධානයක් දීලා අනිත් ඒවා නිකන් කපා හැරීමක් කරන්න සිද්ධ වෙනවා. සංඥා අඩු කරලා තමයි අපිට ගමනේ යන්න වෙන්නේ. සංඥා ටිකක් හලලා අනවශ්‍ය සංඥා හලලා දැනගත යුතු කොටසට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. එතකොට ඒ ටික හොඳට අපිට පැහැදිලිව පේන්න ගන්නවා. ඒගොල්ලන්ගේ හැසිරීම දැන් හොඳට අපිට තේරෙන්න ගන්නවා. ඒතර ඒක ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න දැන් වෑයම් කරන්න. යන විදිය හොඳයි මට හිතෙන්නේ. සාමාන්‍යයෙන් යථා ස්වභාවය තේරුම් ගන්න කියන්නේ එතකොට පාදේට ඒක ගැන චුට්ටක් විස්තරයක් දැනගත්තොත් කොහොමද සාමාන්‍යයෙන්? ඔව්. දැන් හිතන්න ගන්න පාදේට දැන් තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා, සෙලවෙන ගති දැනෙනවා, බරමාරු වෙනවා දැනෙනවා. ඒ වගේ අර ඊටාම ප්‍රාථමික මට්ටමේ දැනීම් ටිකක් නේතන තියෙන්නේ අන්තිමට අපි ආවහම නේද? ඒතර ඒ ඒ මට්ටමට ආවහම අපිට කතා කරන්න හිතලා බලන්න සිතුවිලි පහල කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හිත හරි සංසුන්. ඒ සංසුන් හිතට මේ කුඩා ඊටාම මූලික ප්‍රාථමික මට්ටමේ දැනීම් ටිකක් තේරෙන්න ගන්නවා. ඒක ඊට පස්සේ හැබැයි තනවත් දැන් මේ අවශ්‍ය නැහැ. මේක මේ පාදයේ වෙන්නේ විලිම්බය වෙන්නේ ඒවත් දැන් අවශ්‍ය නැහැ. ඒවත් අතලා දාන්න ලේබලුත් දැන් අවශ්‍ය නැහැ. හැබැයි දැනීමට මොකද වෙන්නේ? මේ තද ගතියට මොකද වෙන්නේ? රළු ගතියට මොකද වෙන්නේ? උණුසුමට මොකද වෙන්නේ? සිසිලසට මොකද වෙන්නේ? සෙලවීමට මොකද වෙන්නේ කියලා අර තව ටිකක් ගැඹුරින් ඒකේ ඒ ඒ අයගේ හැසිරීම දිහා බලනවා. ඒ ඒ ක්‍රියාවේ හැසිරීම දිහා තව ටිකක් ලං වෙලා බලනවා. ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ගැනත් ආදයක් ලබා ගැනීමට කැමතියි. පරයන්ක භාවනාවේදී මම ආස්වාස ප්‍රස්වාස උස්මරල්ල කෙරෙහි සිහිය පවත්වා ගන්න උලක්කම තහනද සත්‍ය ගන්නවා. ඉතින් ආස්වාස ප්‍රාසස උස්මරෙන්ද මට විවිධ ස්වරූප වලින් තමයි නාසයවට දැනෙන්නේ. ඒක සමහර වෙලාවට නිකන් රබර් පටියක් ඇදලා අතාරිනවා වගේ ගොඩාක් දැනෙනවා. සමහර වෙලාවට මේක උස් පහත් වෙන තරංග විදිහට දැනෙනවා. සමහර වෙලාවට නාසය තුල සීතලට ගමන් කරනකොට ඇතුළත රෝම කූපවල කිති කැවෙන ස්වභාවයක් වගේ දැනෙනවා. සමහර දවස්වල නාසයේ උඩ මුහුණේ අපහසුතාවයේ කිති කැවීම වගේ දැනෙනවා. ඉතින් මේවා දිනෙන් දින වෙනස් වෙවි තමයි දැනෙන්නේ. ඉතින් ඒ ආකාරයට දැන් මේ දවස්වල ගොඩාක්ම දැනෙන්නේ අර සබත්පටියක් ඇදලා අතාරිනවා වගේ එක තමයි. ඊට පස්සේ ටික දැන් ඉක්මනටම සිත තැම්පත් වෙලා ඒ ගතිය ඉස්සෙල්ලා කෙටිව දැනිලා දිගව දැනිලා ඊට පස්සේ ගොඩාක් සිහින් සිහින් වෙලා දැනෙන්නෙම නැතුව යනවා. ඒක ඊටාම ඉක්මනින් වෙනවා. ඊට පස්සේ මම මෙහෙම වාඩි වෙලා මට ගොඩාක් මේ ඇඟ ඔක්කොම දැනෙන්නේ නැතුව ගියා උනාට නිකන් පොඩි පොඩි කම්පන ඔය නිකන් බ්ලඩ් ෆ්ලෝ එක වගේ වේවා දැනෙනවා. ඒක සමහර දවස්වලට එහෙම තියෙනවා සමහර දවස්වලට නිකන් මුකුත්ම නැහැ මමම නැහැ නිකන් තද ගතියක් විතරක් වගේ ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මට එළියේ දේවල් ඇහෙනවා. කවුරුත් කතා කරත් නිලාම් එක ටික් ටික් ගන්නවා ඒව ඇහෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ හැබැයි මට මේ කයට සහ මනසට ගොඩාක් සනීපයක් සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් මට අර පැය ඉවර වුණා වුණත් නැගිටින්න හිතෙන්නේ නැති ගතියක් දැනෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේගෙන් ඉල්ලලා වෙන්නේ මේ මේක මේක කොහොමද මම තවදුරටත් ඉදිරියට කරගෙන යන්න මොන වගේ වෙන ඉදිරියට කරගෙන යන්න ඕන කියන එකට අවවාදයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔව්. දැන් මට හිතෙනවා මේ කියන්නේ අපිත් තව ටිකක් අර නුවණ වඩා ගන්න පහසුයි අපි තුල නිරීක්ෂණය ටිකක් වැඩිපුර සිද්ධ වුනහම. ආනාපාන සතියෙන් ඔය වගේ හැදිලා එනකොට හිතන්න දැන් කායික සැහැල්ලුවක් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා. අන්න ඒ ඒ බඳු තත්ත්වයක් දැනනකොට බලන්න ඒකත් ඇවිල්ලා මේ වේදනාවක ස්වභාවය. නිකන් ඔහේ ඉන්නවා වෙනුවට මේකත් මේ වේදනාවක්. මේක කොහොමද වෙනස් වෙන්නේ? කායික සුවයක් තියෙන මේ සුවය කොහොමද වෙනස් වෙන්නේ? හිතට ප්‍රීතියක් සැහැල්ලුවක් දැනන මේක සැහැල්ලුව ප්‍රීතිය කොහොමද වෙනස් වෙන්නේ කියලා ඒ බඳු මොහුනුවරකිනුත් බලන්න පුළුවන්. එතකොට යා හිත දිහා බලන බැලීමක් තමයි දැන් ඊළඟට අපි පොඩ්ඩක් පොළඹවන්නේ මේ. වේදනානුපස්සනාවක හිත අරමුණු කරගත්ත වේදනාව. හිතේ සොම්නසක් පහළ වෙනවා, හිතේ දුම්නසක් පහළ වෙනවා, කායික සුවයක් ඇති වෙනවා, කායික අපිටම වේදනාවක් ඇතිවෙනොත් ඒකත් ඔන්න ඇති වුණා. ඒ වගේ පැති වලින් අපි අර වේදනාව පැත්තත් ටිකක් ස්පර්ශ කරනවා. ඊට පස්සේ හිමීට හිත දිහා බලන්නත් පුළුවන්. ඒ හිත දිහා බලන පැත්තත් ඕනනම් දැන් නිකන් ආරම්භ කරලා බලන්න. ඒක බලද්දී හිත සැහැල්ලුවෙන්ම බලන්න. නැතුව හුඟා ප්‍රබල සමාධියකදී නෙමෙයි නිකන් හරි සැහැල්ලු ගතියකින් හිත නිකන් මතු පිටට ඇවිල්ලා වීරය අඩු කළා. හිතට කැමති දෙයක් හිතන්න දීලා පුළුවන් දැන් හිත දිහාත් බලන්න. ඒ වගේ පැත්තකුත් දිනු කරන්න. අසරේ ස්වාමීන් වහන්සේ මේ හිත දිහා බලනවා කියන එකෙන් එතකොට ඒ කොහොමද ස්වාමීන් වහන්සේ කරන්නේ? නෑ හිතේ සිතුවිලි දැන් එනවනේ. ඒවා සිතුවිලි කියලා දකිනවා. ඔච්චරයි. හිතන දැන් ඔන්න හිතට අතීතේ මතක් වුණා. මෙහෙම ඉඳද්දි. මොකද හිත ටිකක් අත්ත මතු පිටට ඕන්ට වඩා හිර කරගෙන ඉන්නේ නැහැ. හිතට පොඩ්ඩක් රිලැක්ස් කළා. කැමති දෙයක් හිතන්න යාට ඉඩ දුන්නා. ඔන්න යා අතීතේ මොකක් හරි වෙච්ච සිද්ධියක් මතක් කරා. ඔන්න ජනාධිපතිවරණේ මතක් කළා. දැන් ඉතින් මතක් වෙනවනේ දැන් සිතුවිලි සිදුවීම් ටිකක්, මුණු ටිකක්, සිතුවිලි ටිකක් දැන් ඔන්න එනවා. ඒවා හැබැයි ඒ වට්ටමේ තියාගන්න. මේවා ඔස්සේ දැන් දිගට හිතන්න යන්න එපා, ප්‍රපංච කරන්න යන්න එපා. මේවා නිකන් හුදෙක් හුදෙක් සිතුවිලි පමණයි. මේවා හුදෙක් සංඥා පමණයි. ඒක තන නුවණින් බලන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ සිතුවිලි දැන් දැන් වසර මාස හයක් විතර වගේ කල් වෙන ගොඩාක් මාව ඊට පස්සේ මම ඒ සිතුවිලි දිහා බලද්දී ඒ සිතුවිල්ල නැති වෙලා ගියා. අර දැන් එහෙමත් අඩු වෙලා තියෙන කමක් මට පේනවා දැන් මුලින් දැන් මාසයකට විතර කලින් උතාම වැඩිපුරම සිතුවිලි ගොඩාක් ආවා. හරි. ඊට පස්සේ සිතුවිලි දැන් ඒක බලද්දි කිසිල්ල නැතුව යනවා. හැබැයි දිගට යන්නෙත් නැහැ. දැන් ඒක හුඟක් අඩු වෙලා වගේ මට දැනෙනවා. හරි. ඒ කියන්නේ මේ හැකියාව දැන් තියෙනවා. ඒ කියන්නේ හිත දිහා බලන්න දැන් හැකියාව තියෙනවා. ඒක කරන්නේ නිසා. ඔය වගේ මට්ටමක් අත්දකින්නවා කියන්නේ දැන් අර පටලැවිල්ල අඩුයි මෝහය දැන් ටිකක් අඩුයි. ඒ වෙනුවට නුවණකින් දැන් බලන්න පුළුවන් මේ හිතේ සිදුවීම් දිහා නුවණින් බලන්න පුළුවන් තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඒ නිසා ඒ පැත්තත් දැන් කිසි බයක් නැතුව කරන්න පුළුවන්. ඔව් ස්වාමීන් වහන්සේ දැන් මම මේ දැන් සිතුවිල්ලක් එනකොටම නිකන් මට ඉස්සෙල්ලා නම් හිතුණා මේක මේ द्वේෂයක් වගේ මේක රාගයක් වගේ එහෙම වගේ හිතුණා. දැන් අර එහෙමටත් හිතෙන්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. දැන් මම එහෙම නිකන් උත්සාහ කරන්නේ නැහැ නිකන් මේක නෑ එහෙම හිතන්න ඕන කියලා වගේ. හා එහෙම ලේබල් එකක් ඕනේ කොහොමද මේ හිත එන්නේ කොහොමද? කොච්චර වෙලා ඉන්නවද? කොච්චර වෙලාවකින් යනවද කියන එක බලන්න. හිතවිල්ල නේද? ඔව් හිතවිල්ල. ඒතර ඒක කොයි જાතිය වුණත් කමක් නැහැ. කොයි જાතිය වුණත් කමක් නැහැ මේ සිතවිලි වල චරණය. සිතවිලි වල හැසිරීමත් දැන් බලනවා. එහෙමයි සර්. ඔව්. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයක් වහවහන් ගන්නා බෝධියට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. හොඳයි හොඳයි. එසේම වේවා. තේරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ගැටලුව යෝෂි වන්නේ ආරච්චි මහත්මියට යොමු කරන්න පුළුවන්. තේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් මේ අපි කතා කරන මේ අනිමිත්ත සමාධි ස්වභාවය ස්වාමීන් වහන්සේ විදර්ශනාවක් කරන්නේ නැති වෙලාවටත් නිකන් එහෙම ඇවිල්ලා යන්න පුළුවන් හැකියාවල් තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ පුළුවන් පුළුවන් ඒ කියන්නේ දැන් විදර්ශනා කරන්නේ නැති වෙලාවක කියලා කියන්නේ ඇත්තටම අපි මුලින් විදර්ශනාවක් කරලා ඒක යම් තාද්දුරට උපදවාගෙන ඉන්නවා නම් ඊට පස්සේ දැන් ඉතින් ආයේ විදර්ශනාවක් නොකලත් ඒක ඉබේටම එන්න ඉඩ තියෙනවා අර හිතේ සමබරතාවය තමයි වැදගත් වෙන්නේ. හිත හරි සැහැල්ලු වෙලා සමබර වෙලා හිතුවිලි වලට මුලා වෙන්නේ නැතුව ඉන්නකොට නිකන් හරි සැහැල්ලු ගතිය නිසාම අතෙන්ට හිත නිකන් ප්ලග් වෙන්න පුළුවන්. එතෙන්ට හිත නිකන් ගාන්ට සෙට් වෙන්න පුළුවන්. ඒකේ කිසි වරදක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි ස්වාමීන් වහන්සේ දැන් මට සමහර වෙලාවට දැනෙන්නේ දැන් මේ වගේ නිමිති වල වෙනස් වීම නැතිවීම දැනෙනකොට හිතේ මුකුත්ම නැහැ. ඒ කියන්නේ කිසිම චේතනාවක්වත් මනසිකාරයක්වත් නිකන් කිසිම දෙයක් නැති ස්වභාවයක් තමයි තියෙන්නේ. හරි. ඉතින් දැන් අරමුණු කරන නිමි දැන් ඒ අනිමිත් ස්වභාවයක් එනවනම් ඒ දැන් අපේ දැන් නිමිත්තක් ආශ්‍රය කරාට සමහරලාවට ඒ නිමිත්ත නැති වෙන්නත් පුළුවන් නැත්නම් නිමිත්ත වටේ තියෙන දෙයක් නැති වෙන්නත් පුළුවන්. මොකක් නැති කියලා කලින් තීරණය කරන්නත් බෑ. හරි. ඒ අතරේ ස්වාමීන් වහන්සේ දැන් දැන් මේ වගේ හැමතිස්සෙම මේ ස්වභාවය එන්න ගත්තාම තේරෙන දෙයක් තමයි දැන් එතකොට දැන් අපිට ලෝකය ගැන තියෙන වැටහීම වෙනස් වෙනවනේ. හ්ම්. ඒ කියන්නේ තේරෙන්නේ දැන් මේවා කොහොම හිතෙන් හදාගන්න දේවල් කියලා දැන් මේ රළු මට්ටමේ දේවල්. හරි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අර ලෝකයේත් එක්ක තියෙන බැඳීම එන්නේ නඩු වෙනවනේ. හරි. හ්ම්. ඒක එන හිතට එන ඉෆෙක්ට් එක අඩු වෙලා යනවනේ. ඔව්. දැන් එතකොට දැන් එතකොට දැන් අර නිකන් හිස් බවක් නේ හැමතිස්සෙම තියෙන මනසේ. හරි. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවක ඒ කියන්නේ අනිත් අය ඇසුරු කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හ්ම් හ්ම්. අම් අම් ඒ කියන්නේ ඔය ප්‍රිය සංഭാෂණ වලට යන්න හරි මිතුරු මිතුරියෝ එක්ක කතා කරන්න හරි එහෙම වෙනසක් දැනෙන්නේ නැහැ මොකද අර හිස් බව එහෙමම තියෙනවා රැකිලා. හැමතිස්සෙම නෙමෙයි. හරි. ඒක තමයි. හැමතිස්සෙම නෙමෙයි සමහරවිට ඒක ඩිස්ටර්බ් වෙනවා සමහර ලාවට. හරි. ඉතින් මේ යන පාර හරිද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි දැන් ඒ කියන්නේ ඒකයි මාත් කියන්නේ. දැන් ඔය අපි ඕක අපි ප්‍රිය සංഭാෂණයට සහභාගී නොවි හිටියොත් ওই අත්දැකීම අපිට ලැබෙන්නේ නැහැ මං කියන්නේ මේ හැමෝටම ප්‍රිය සංഭാෂණය සම්බන්ධ වෙන්න කියලා. මුල් කාලේ අනිවාර්යයෙන්ම අපි අපේ වැඩක් බලා ගන්න ඕනේ. ඕන්ට වඩා කරන්න ගියොත් මේක කරන්නත් බෑ. ඊට පස්සේ අම්පමණක හිතේ විපස්සනාවක් තනාගත්තට පස්සේ දැන් ඉතින් ගිහිල්ලත් බලන්න ඕනේ දැන් කොහොමද මෙයා හැසිරෙන්නේ. පුළුවන් ද මේක හරහා යන්න. ප්‍රිය සංഭാෂණයේදී ඇතිවෙන කතා සංලාප වලට තාමත් එයා ඇවිල්ලා කතන්දරගතවතා ඉන්නවද? නැත්නම් ඒක එතනින් ඉවර වුණා. ඊයේ ඔන්න ප්‍රිය සම්භාෂණේ තිබුණා. අද ආවා. මොකක්වත් නැහැ. ඉතින් වෙච්ච දෙයක්වත් නැහැ. කතා කරපු දෙයක මහ දෙයක්වත් නැහැ. ඉතින් අදත් ඉන්නවා බොහොම කූල් එකේ සැහැල්ලුවෙන්. මේ ඒවා ගැන හිතන්න පෙළඹෙන්නේ නැතිව, සංස්කරණ කරන්න නැතිව, ලියුම් ලියන්න යන්න නැතුව, කෝල් දෙන්න යන්න නැතුව ඉතින් යා ඉන්නවා යාගේ පාඩුවේ ආයිත්. ප්‍රිය සම්භාෂණයට ඊයේ සහභාගී වුණා. කියලා ඔන්න Tamanට තේරෙනවා මේ Tamanගේ නිකන් ඇතිවෙනේ ඇතුලේ පරිවර්තනය. ඉතින් ඒක මට නම් හිතෙනවා ඒ ඒ අත්දැකීමත් අපි ලබලා බලන්න ඕනේ. දැන් කොහොමද මේ සාමාන්‍ය අර ජීවිතේ කටයුතුත් එක්කත් පුළුවන් ද වාසය කරන්න? මම කියන්නේ හැබැයි මේ දිගටම ඒවම කර කර සම්පූර්ණයෙන්ම මේ දැන් ප්‍රැක්ටිස් එක අමතක කරන්න කියලා. අපි යම් වෙලාවක් අපේ ගැන අවධානය යොමු කරලා හිතේ තව තව මේ තේරුම් ගනිමින් යා යුතුත් වෙනවා. අර වගේ තත්ත්වයකට දාලත් බලන්න ඕනේ හිටපු ගමන් කොහොමද දැන් මෙයා මේක දරන්න පුළුවන්ද මේකෙදී මේ පටලව ගන්න තු එයාට ඉන්න තේරෙනවද කියන එකත් චෙක් මේ පරීක්ෂා කරලා බලන එක හොඳයි. බොහොම හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි. හොඳයි. බොහොමසෙට දරුවන්නයි බොහොම පිං. හොඳයි හොඳයි. අවසර සමාසී ළඟල්ලු හයන්ති මනුරීම මහත්මියරුම් ගන්න පුළුවන්. දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්. කමඨාන් සුද්ධ කර ගැනීම සම්බන්ධව තව සිදුවීම සම්බන්ධයෙන් තෝපාන්සිම උපදෙස් ලබා ගන්නයි. සොයනාස දැන් අර ඉස්සර වගේ මේ දැන් අර වාහනයට යනවා මේ අර විවේකී වෙනවා ඒක අර පැහැදිලිව දැක්ක ස්වභාවයක් නැතුව ගිහිල්ලා. හ්ම්ම්. දැන් ඔක්කොම බොඳ වෙලා. ඒ කියන්නේ මේ වෙලාවකට දෙක අතර වෙනස හොයාගන්න, ඒ කියන්නේ වෙනසක් හොයාගන්න බෑ නිකන් මේ දේවල් බොඳ වෙනවා කියලා ඒකුත් කිය කියවේ කියන්නේ නැති කියන්නේ මේ බැලුවාම මේ එකයි වගේ කියන්නේ මොකක්ද එක එකසිම එක කියන්නේ මේ වචනයට දාන්නත් බෑ ඒ උනට අර අර ඉස්සර වගේ පැහැදිලිව දැන් මොකක් හරි දෙයක් ආවහම කිහින් විවේක වෙනවා අන්න එහෙම කියලා අර දැක් පැහැදිලිව දකින්න තිබුණු ස්වභාවය දැන් ඒක බොඳ වෙලා තියෙන්නේ ඊට පස්සේ පරයන්කයට ඉඳගත්තාම මේ දැන් පරයන්කේ ඉස්සරලා බෙරළ ඉඳන් හිතට ඇතුළට යනවා වගේ දැන් තියෙන ඉඳ ගන්නකොටත් එකයි ඉඳගෙන නැගිටිනකොටත් එක වගේ එකක් තියෙන්නේ. ඒකම ආයත එකක් තමයි එහෙම වුණාම දැන් බැලුවා මේක මොකක් හරි තාම තේරෙන සියුම් හරි වෙනසක් තියෙනවද කියලා මේක තියෙන්නේ අර අර කිව්ව අර වාහනයක යනවා වගේ අර කිව්ව ඇලින් නැතුව යන ස්වභාවය සිම් හොයාගන්න පුළුවන් පරියන්කේදී ඒ උනාට ඒකත් මිශ්‍ර වෙලා නිකන් ගානක් නෑ වගේ එකක් තියෙන්නේ. ඒ වගේ ස්වභාවයක් තියෙන එක හරියට මිහිමයි කිය කියන්නේත් එක තමයි සවනස්සේ අර මොකක් හරි ස්වභාවයක් ටක්ක ඉක්මනට දැන් මේ මෙහෙම කමටහන් සිද්ධ කරන සවහරහ කිව්වට පස්සේ වෙනස් වෙනවා. ඒ කියන්නේ කොහෙවත් බහින්ද බහගන්න බෑ වගේ නිකන් පොඩ්ඩක් ඒ වගේ න්‍යාය කරගන්න හදනකොට කැඩිලා යනවා. ඊට අන්න ඒ වගේ එකක් වෙනවා. ඒකම එතකොට මට කියන්න දෙයක් නැහැ මේ ඔක්කොම එකයි වගේ එකක් කියන. එන්නේ ස්වාමීන් වහන්සේ එහෙම වගේ එකක්. ඒකම අවස්ථාවක් ලැබෙන සෙන්ස මේ ඒ කියන්නේ මේ යන්න දවස් තුනකට එළියට. ඒකත් ඉඳලා ඊට පස්සේ තී අවස්ථාවේ ගියා. ගියාම දැන් ඉතින් මේ අර කියන්නේ අර මේ අවස්ථාව දුන්න කෙනා ඒ සීවා මේකත් තමයි දුන්නේ ඊට පස්සේ මට ඇතුළේ ඉඳගත්තස් මම එහෙම දැන් කොහොමද කියලා මට ඉතින් කියන්න දෙයක් තිබුණේ නැහැ ඉතින් ඒකත් එකයි වගේ එකක් තිබුණේ එතකොට එතකොට මේවා මේ දැන් ටීසී එකකින් මුකුතර සද්දනෙන්නේ නැත්තේ කියලා මොකද්ද ඊපස්සේ ඉතින් මට මොකද්ද ටීසී එකක් ඇතුළේ ඉන්නේ එතකොට මුකුත් වෙනසක් නැත්තේ කියලා දැන් මේ අත්දැකීම හරහා දැන් යනකොට සමානලාට ඒක අත්දැකීමත් එක්ක දැන් අර තියනවනේ පොඩි මේකත් අනියම් තැනකට යන්න දැන් ඒ හින්දාම තමයි ඒකට මූණ දෙන්නේ මූණ දෙන්න එන්නේ ඒක කරා ඒක ගිහින් බලන්න කියන කෙනවා එතකොට අනිත් අය බුදුහාමම කොහොම තනියම යන්නේ එක්ක හොඳද ඉනිෂියල්ට එනවනේ ඒත් අදාළ නැහැකට ඊට පස්සේ නුවරට තමයි යන්න හම්බුනේ එතකොට අර සොන්නස නුවර තනදා මාලිගාවට වඩා මේ කියන්නේ දෙපැත්ත දෙකම එකක් වගේ උනට අර නුවර වැවට යනකොට ඊට වඩා කැමති. අතෙන්ට ගිහිල්ලා ඉන්නවට වඩා කියන්නේ يعني දෙකම එකයි අන්තිමේදී කිසිම මේ ඒකත් කියන්නේ තේරෙන ඇතුළේ එළියවත් එක්ක වෙනසක්කට යන්න කැමෙන්නේ නැතුව ගිහිල්ලා ආ ඒකත් අතහැරලා දාලා මෙහා වෙන ගතියක් තියෙනවා. මට නම් හිතෙනවා ඔකේ අනිත් පැත්තක්. ඒ කියන්නේ අනිත් පැත්තක් කියන්නේ දැන් ඔතන ඒ අත්දැකීමත් එක ගත්තාම හිත ප්‍රිය කරන්න පුළුවන් නිදහස් ස්වභාවය. නිදහස් අත්දැකීම. නැත්නම් නිදහස් පරිසරය හිත ප්‍රිය කරන්න පුළුවන්. අර කොටු වෙච්ච පරිසරයට වඩා වැඩි පිරිසක් නැති ලොකු ගෝසාවක් නැති ලොකු දෙයක් නැති ඒ නිදහස් පරිසරය හිත ප්‍රිය කරන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. ඒකේ වැරද්දක් නැහැ ඉතින්. ඒ සයනස් ඒක ප්‍රිය කරනවා කියලා දෙක්ක ඒ වුණාට දැන් ඒක වෙන කෙනෙකුට කිව්වොත් මෙච්චර දයදා මාලිගාව ඇතුලේ අර එතකොට අර පිරිසත් එක්කත් ඉන්නවා. දැන් ඉන්නවා ඒත් මේ බලනවා මේක මොකක් හරි තියෙනවද මේක ගැටෙනවද අර බලනවා මේක මේ මෙහෙම මෙහෙම ගොඩා. ඊට වඩා උපහාසය කියන එක ඇත්ත. ඒකේ කැමැත්ත තියෙන අර වටේ ඇවිදින එක ඊට වඩා සනීප තර පොඩක් අහක් ළඟ ඉඳගෙන ඉන්න එක ඒට වඩා කැමති වෙනට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ කියන්නේ අර කට්ටියවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකට වඩා කැමැත්තක් තියෙන අර වෙලාවට තියෙනවා. ඒක ඒක ඒක ඉතින් ගැටලුවක් නැහැ ඉතින්. ඉතින් මට නම් හිතෙන්නේ දැන් ඔය දැන් බුදුරජාන් වහන්සේ දැන් අපි ඇත්තට මේ දවස්වල කලල්ගොඩ එහෙම කතා කරන්නේ ඔය පුන්නමා කියන සූත්‍රය. ඉතින් ඒකෙදිත් බුදුරජාන් වහන්සේ දැන් මිගාරමාතු ප්‍රාසාදේ වැඩ වාසය කරන්නේ. භික්ෂුන් වහන්සේලා එක්ක. හැබැයි පොයේ දවසේ එනවා එළියට. එළිය තමයි වාසය කරන්නේ. එළියේ රාත්‍රී කාලේ මේ එළියේ කතා කර කර මේ ධර්ම සාකච්ඡා පවත්වන්නේ. ඉතින් සමාජයෙන් සේනාසනය ඇතුලේ හිටියානම් හොඳයි කියලානේ අපිට හිතෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ සංඝ පිරිසත් එක්ක මේ අභ්‍යවකාශයට ඇවිල්ලා එළියට ඇවිල්ලා එලිමහනට ඇවිල්ලා හඳ හඳත් පායලා තියෙනකොට එතන තමයි කතා බහ කරන්නේ. ඉතින් ඒ වගේ අර මේ උන්වහන්සේගේ හිතත් එක්තරා අන්දමකින් ඒ සබා දහම ප්‍රිය කරපු ගතියක් විවෘත භාවය ප්‍රිය කරපු ගතියක් පේන්න තියෙනවා. හැබැයි ඉතින් එතනින් අදහස් වෙන්නේ නැහැ ආයෙ ඊට පස්සේ අපි තුමු දාණේ ගන්න ඕන්න ආයෙ ඇතුළට යාවි. වඩීවි. එහෙලා ඉතින් ආයෙත් පිරිසත් එක්ක ආයෙත් කටයුතු කරාවි ඇතුලේ. දෙකම කරන්න පුළුවන්. ඉතින් පොඩි නැඹුරුවක් හැබැයි තියෙනවා අර විවෘත පරිසරයට. විවෘත භාවයට. ඒක මට හිතෙන්නේ දැන් අපි අපි දැන් දිනු කරද්දී දැන් හිතන්න අපි දැන් මේ කතා කළා ගිය වාරවල් වලදී අනිමිත් සමාධියයි අනිමිත් චේතෝ විමුක්තියයි. අනිමිත් සමාධිය කියන්නේ අර සීමිත වටපිටාවක් සහිත එකක්. චේතෝ විමුක්තිය ගත්තාම හාත්පස පැතිරිච්ච එකක්. හාත්පස පැතිරිච්ච එකට තමයි වැඩි ප්‍රවණතාවයක් දෙන්න තියෙන්නේ. ඒ සයින්හන්සර් ඒක මට තැන්වලදී කනකොට මම කරනකොට දැන් අර අනිත් එක වෙන කොහොමද මේ මෙහෙම අසීමිත නිදහසක් හම්බෙනකොට කොහොමද ඒක වැඩ කරන්නේ කියන එක. ඒකම වාරණ පරණ වැඩ කරන්නේ ඒකට අදාළව. ඒ කියන්නේ මේ ඒකට වාරණ කියන්නේ මේ ඒක එක එක සීමාවක් දැනගෙන වැඩ කරන බවක් තමයි දැක්කේ. එතනදී ඒකම තමයි අනිත් තව එකක් වුණා මේ දැන් මෙහෙම තැන් වලට යනකොට දැන් සමහර මිනිස් වලට එනවනේ එතකොට කෙනෙක් කාලයකට පස්සේ කතා කරද්දී ඇහුවා බණ භාවනා කරන්නේ නැද්ද කියලා. දැන් මේ වගේ වල යනකොට යනවා කියන එක දැනගත්ත වෙලාවේ කිව්වහම එතකොට මේ එකපාරම මට ඒ වෙලාවේ පොඩ්ඩක් ඒක වුණ සිද්ධියදී බලද්දී තේරුණා මේ පොඩි එනියට බවක් තිබුණා ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ අහපුවාම ඒකම ආව ඇතුලෙන් එන එක තමයි භාවනා කරන්නේ කොහොමද කියන එක. ඒකම ඒක කරන්නේ කොහොමද දැන් කරන්නේ නැණි කෙරෙන එක නේද කියලා කිව්වොන මේ කිව්ුණා. මම කෙරෙනවා කෙරෙන්න කන්නේ තියෙන කියලා. ඒ වුණාට මට ඒ වෙලාවේ මං ගැන කියන්නේ ලැජ්ජාවක් ආවා. ඒ ආවේ මේ මොකද ඒ ඒ කතා කරපු කෙනා හැම වචනේම අල්ලන් මට මෙහෙමටම පහර දෙන විදිහට තමයි කතා කළේ. ඉතින් ඒක මම එතනදී දැක්කේ ඒක කෙනාගේ ස්වභාවය. එයා ඉන්න ඉතු එයා ඉන්න ගැටුම්කාරී තත්ත්වය අනුව එයා කතා කරනවා. හරි. එතකොට එතකොට මම ඒක මගේ අත කියන්නේ මම බැලුවේ එතනදිත් කියන්නේ එතනදී මේ දැන් මට මාන්නේ වගේ වචන වලින් මට දානවා ගන්න. ඊට පස්සේ මං කෙරෙනවා කියලා මං නිශ්ශබ්ද වුණාම ඊට පස්සේ එහාට කිව්වොත් එහෙම කියනවා නම් කෙනෙක් නෑන්ද මේ වචන ගොඩාක් කියාගෙන ගියා. හ්ම් හ්ම්. ඉතින් ඒ අතරේ මට තේරුණේ මගේ පැත්තේ මගේ මට ලැජ්ජාවක් ආවා. ඒත් ඒක සිදුවිය නොවුත්තක් කියලා මෙම ආවේ ඒවා එහෙම වෙනකොට තමයි සුද්ධ වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ වගේ දේවල් ඇතුලේ තියෙනවා එළියට එන්නේ වගේ අවස්ථාවක් ඕන කියන එක. ඒ නිසා ඒකත් එක්ක එහෙම වුණා. ඒකම එතකොට තේරුණ එකක් තමයි මේ තව එකක් තමයි දැන් මේ වගේ අර සමහර අයව ඇසුරල් වලින් ඈත්ම කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඇති කියලා ඒ උනාට දැන් මේ කෙනා සම්බන්ධයෙන් කාලයකට පස්සේ කතා බහ කරද්දී මම පිළිගන්නවා ඇතුලේ තියෙන තව පොඩි කැමැත්තක් කතා කරන්න ඒ උනාට සීමාවල් දාලා තියෙනවා. සීමාවල් ඇතුළත ඒ කතාව වෙන්නේ. ඒ උනාට මේ ඒ උනාට වෙහසක් කියලා තේරෙනවා. ඒක සියුම් වෙහසක්. ඒ වුණාට තියෙන පාම් පාඩම හරියටම අරගෙන නැති හින්දා තමයි අර ඒක දැනගෙන යන්නේ දැන් මේක දැනගන්න ඒ වුණාට ඒක වංචනික බවත් ඇතුළත තියෙන මේ දැනගෙනත් ඒක කැමැත්ත නිසා යන හින්දා ඒක ගැන සයන්හස මට අවවාදයක් දෙන්න මගේ අඩපාඩුවක් තියෙනවා නම් නෑ ඒක තමයි දැන් අපි අපි තුල යම් හෝ රාගයක සේයාවක් තියෙනකොට ආසාවක සේයාවක් තියෙනකොට අපි ඒ බඳු ඇසුරක් කරන්න පෙළඹෙනවා. ඒකේ යම්සේ ඇසුරක් ලබනවා. දැන් ඔය ලස්සන සූත්‍රයක් තියෙනවා මේ සත්ත මෛතුන සූත්‍රය කියලා. ඒකදී එහෙම බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ දැන් අපි කෙනෙක් එක්ක කායිකව සම්බන්ධයක් නොතිබෙන්න පුළුවන්. නමුත් එයාගේ රූපේ බලන්න ඔන්න හිත ප්‍රිය කරනවා. ඊට පස්සේ අපිට රූපේ බලන්නේ නැතත් ඔන්න එයාගේ කටහඬ අහන්න ප්‍රිය කරනවා. එහෙම නැත්තම් කටහඬ අහන්න නැහැ. හැබැයි දැන් අපි අතීතයේත් එක්ක කතා කරපු හැටි, hina වුණු හැටි, ඇඟැලුම්කම් පවත්වපු හැටි ඒවා මෙනෙහි කරන්න ඔන්න ප්‍රිය කරනවා. සමහරට ඒකත් නැහැ. හැබැයි දැන් වෙන කවුරු හරි එහෙම ඇඟලුම්කම් පවත්වන මේ අපි නෙමෙයි. හැබැයි වෙන කෙනෙක්. වෙන කෙනෙක් ඔන්න ඒගොල්ලෝ අතින් අල්ලගෙන යනවා, සතුටු සාමිච්චි කතාවේ දෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒ හැසිරෙන ආකාරය දිහා බලන්න අපි ප්‍රිය කරනවා. ඉතින් ඔන්න වගේ අර අපේ හිතවල තියෙන රාග ස්වභාවය අර එක එක මට්ටම් වලින් තමයි හිතේ වැඩ කරන්නේ. අපි කෙලින්ම ඒක තියෙන උත්සන්නව මට්ටම තමයි අපි යාවම අල්ලගෙන අපි කෙනෙක්වම අල්ලගෙන සිප වැළඳගෙන කටයුතු කරන අවස්ථාව තමයි ඒක තමයි තියෙන ඕලාරිකම මට්ටම. හැබැයි ඒකම එතනම ඒක පමණක් නෙමෙයි ඊට එහා ගිය සූක්ෂම මට්ටම් අපේ හිතවල වැඩ කරනවා. ඒවා අපි තේරුම් ගන්නයි තියෙන්නේ දැන් මම දැන් ඉස්සර වගේ ඔන්න එයාත් එක්ක ඇසුරු කරන්නේ එයාත් එක්ක ඇඟලුම් පාත්තන්න යන්නේ නැහැ. හැබැයි තාම පොඩි ප්‍රියක් තියෙනවා පොඩ්ඩක් ඉඳලා හිටලා හම්බ වෙන්න. ඉඳලා හිටලා පොඩ්ඩක් කතා කරන්න. එයාව පොඩ්ඩක් අපි හිතමු එයා මේ එයාගේ පරණ ෆොටෝ එකක් බලන්න. එහෙම නැත්නම් එයා කියපු දෙයක් අහන්න. ඒ වගේ අර පුංචි පුංචි කොන් තාම තියෙනවා ඉතින්. ඒවා තේරුම් අරගැනීමයි තියෙන්නේ. ඒවා තේරුම් අරගත්තා කියන්නේ අපි අපි තුල තාමේ රාග ස්වභාවය රාගානුසය ක්‍රියාත්මකයි. පටිඝානුසය ක්‍රියාත්මකයි. පටිඝානුසයෙන් තමයි තාමත් ඉතින් අපි අපිටම අර කිව්වා වගේ ඇතම් කෙනෙක් අපි දැන් ඇසුරු කරන්නෙම නැහැ. අත්හැරලම දැම්මා. තාමතින් පොඩි කෙනෙක් හදාගන්න ගතිය මේ මිනිස්සයා මෙහෙම කරා නේද කියලා ආයි පොඩ්ඩක් අර ගැටෙන ගතිය අප්‍රිය අමනාප ගතිය තාම තියෙනවා ඉතින්. පුජ්‍යල භාවයක් අපි ඇසුරු කරනවා තාම. තාම හිතේ පටිගයක් පොඩි නොරුස්නා ගතියක් තියෙනවා ඉතින්. ඒ සනස අර ඉස්සරම තිබුණ ගොඩක් අර කතාවට ඇතුළට ඒ දැන් එහෙම හැම එකක් නැහැ ඒක අර නවත්තලා දානවා. ඒ කියන්නේ කිසිම දෙයක් ඒ පරණ මතක වලට යන්න බෑ. ඒව කඩකඩ යන්නේ ඒවා එක වෙහසක් වෙනවා ඒකට යන්නේ නැහැ ඒ උනට අර කාලෙකට දැන් මෙහෙම වුණාට අර තියෙන අර ඒක වංචනික බවක් විදියට තමයි මට මට දැක්කේ මගේ අඩුපාඩුවක් විදියට එතකොට ඒක නීක අල්ලගෙන හරි දැන් තව එකක් තමයි සෝයනාසික දේශනාවට මේ මුල් වෙන උපකාරය වුණේ ඒ පුත්කලයා මට යොකු මේ මේ ලෝකේ නෙවෙයි ඉන්නේ කියලා පොඩි කෙටි ධර්ම දේශනාවක් ඒක හරහා තමයි මේ සම්බන්ධ වුණේ මේ වැඩසටහනට. එතකොට මේ අර ඒකත් අල්ලගෙන තියෙනවා මම කිටි හොඳට පැහැදිලිව පේනවා මේ මේ වගේ උපකාරයක් කරපු කෙනෙක්නේ. එතකොටත් අර මේ අන්ධ ගන්න හදන විදියක් ඇතුලේ තියෙන එකක් දන්නවා. ඒක තමයි. ඒ තමයි අපි අර මේ මෛත්‍රී ස්වභාවයෙන් රාගේ වංචා කරනවා. කියන්නේ උතන්දී අර මේ එයානේ මට මේක එව්වේ ඇයි ඇයි මම මෙයාව අත්හැරලා දාන්න කියලා මේ ඇතුලේ හැබැයි තියෙන වෙන තනිකර වංචනික ගතියක්. ඒ සයින්හයි. දැන් අපි තේරුම් ගන්නයි තියෙන්නේ අපි අපිම තේරුම් අරගෙන මේ මේ මගේ හිත මාව අන්දන්නයි එන්නේ. මේ කෙලෙස් මාව අන්දන්නයි එන්නේ කියලා තේරුම් ගන්න එක තමයි තියෙන්නේ. ඒසානේ එතකොට සම්පූර්ණයෙන්ම නාත් කළා දාන්නත් පුළුවන්කම තියෙනවා. එතකොට අර තේන රෙන මේක දර්ථේ උඩි වෙහෙස එක ඒකත් එක්ක ඉන්න එක තමයි තියෙන්නේ. ඒ කිසිම එකකට එහෙම මෙහෙම කරන්න කියලා දැනට එන්නේ නැහැ. ඒකත් ඒ වෙලාවට ආවම ඒක එන විදිහකට මුහුණ දෙනවා කියන එකක් තියෙන්නේ. ඒක තමයි මනස් හිතෙන්නේ. දැන් ඔතින්ද අපි plan කරලා මුහුණ දෙන්න ගියොත් ඒක කරදරයක්. ඒක වෙහෙසක්. එන එන එන විදිහට එතන නුවණ උපදවගෙන කටයුතු කරනවා. සතිය විතරයි අන්තිමට බැලුවාම ඒතර ආරක්ෂාවක් තියෙන්නේ. සතියෙන් ඉන්නවා කියන එක ගොඩ දා ගන්නවා. ඒතර ඒ වෙලාවේදී මොකද්ද කරන්න සුදුසුයි කියලා Tamanට එතෙන්දි වැටහුනේ ඒ දේ කරනවා. ඒ සොයන. සොයන තව එකක් අන්තිම වශයෙන් අර දැන් අර මට ඔක්කොම එක වගේ වෙලා නැතිනේ මොකද කියන්නත් බැරි වෙලාවට නිකන් මේ අන්ද මම නිකන් මේ අන්ද මට තේරෙන්නේ නැහැ මොකද්ද මේක කියන්නේ අර දැන් ඉස්සර නම් මේ වගේ ස්වභාවයක් කියලා විස්තර කිරිල්ලක් කරන්න පුළුවන් මේක වගේ වාහනයක් යනවා දැන් ඔක්කොම මුකුත් බෑනේ ඒ යන විදිහ හරිනේ සෝනහංශ ඒක පාට පාටුව නෑ හිතේ පැහැදිලි බව තියෙනවද දේවල් හරියට ඒ කියන්නේ වෙන වෙන දේ වෙන දේ පැහැදිලිව දැක ගන්න හිතට ක්ලේශයක් ආවම පැහැදිලිව දැක ගන්න ඒ වගේ පැත්ත කොහොමද තියෙනවනේ නේද ඒ සනස පැහැදිලිව අපි දැන් මේ වගේ අවස්ථාවල වුණා ඒවා පැහැදිලිව කියන්නේ පේනවා මම කියන සනසට ඉස්සර වගේ අර මට අර බියේ කී කියලා හරියට දෙයක් ආවිල්ලා මෙහා වෙලා පොඩ්ඩක් අර ඒ පොඩි වෙහස කියන එක නැති කරගන්න බෑනේ ඒක පොඩ්ඩක් හරි උස් පාත් වෙ තියෙන එකක් තියෙනවනේ එතකොට මේ දෙකම එකක් වගේ ඒ කියන්නේ කිසිම දෙයකට සැලෙන්නේ නැති ඔය නිකන් අර දුකකුත් මඩ එහෙම කියන්න බෑ ඒ දෙකක් නිකන් නියුට්‍රල් වගේ එකක් මට හිතනවා ගැටලුවක් නෑ කියලා. දැන් අපි ඉස්සර ලොකු ඇල්මක් තිබුණා නිමිති නොගෙන සිතුවිල්ලක්වත් නැති ඒ தത്വයට දැඩි ඇල්මක් තිබුණා. ඒතර අර සිතුවිලි එන தත්ත්වය ගැන නිකන් හිතේ අමනාපයක් තිබුණා. දැන් හැබැයි නිකන් තේරෙනවා දැන් නම් ලොකුට සිතුවිලි එන්නේත් නැහැ. අර தත්ත්වේ නිකන් ඩිෆෝල්ට් එක බවට පත් වෙලා තියෙනවා. නිකන් ප්‍රകൃතිය බවට පත් වෙලා තියෙනවා. ඉඳලා ඉටලි ඉතින් මේ සිතුවිලි ආවා කියලාත් ගානකුත් නැහැ. මොකද ඒක දන්නවනේ යනවා කියලා නේද? ඉතින් අර තිබිච්ච පරණ බය දැන් ඇත්තෙත් නැහැ. ඒ නිසා අර දෙපැත්තටම නිකන් සමහිත පැවැත්වීමකට දැන් පෙළඹිලා තියෙනවා. එහෙ සයනසර එහෙම සිතුවිලි කියලා සද්ද කියලා වෙන් කරන්නේත් නැහැ. ඒක මොකක්වත් හොයන්නේත් නැහැ. මොකක්දෝ නිකන් අර දෙක අතර වහන්සික වගේ නිකන් අර මේ දෙකම බැලන්ස් එකක් වගේ නිකන් අන්නේ ඒ වගේ එකක් තියෙන. ඒතල ඒක පැහැදිලි. ඔක්කොම කියන්නේ වෙන දේ ගැන දන්න වෙනවා. ඒ කියන්නේ වෙන දෙයකට ඉන්නවා. ඒක ගැන දැනගන්න එකක් ඒ කියන්නත් ඒ කියන්නේ එකත් එක්ක ඉන්නවා ඒක ඒවයි ගැටිලත් නෑ ඒව නිකන් අර ඉස්සෙල්ලා තිබුණා අර අතහැරලා යන යන ගතිය පැහැදිලිකම නැති වෙලා තියෙනවා දැන් බොඳ වෙලා තියෙන ඔක්කොම එකට හ්ම් හ්ම් මට නම් හිතෙනවා මේ පැහැදිලි ගතිය රැක ගන්න. يعني හිතේ පිරිසුදු භාවය රැක ගන්න ඊට ප්‍රමුඛතාවය දෙන්න අර හිතට හිතට නිකන් ආයෙත් නිමිති අසුරු කරන්නම දෙන්න එපා. හිත නිමිති අසුරු කරන්න පෙළඹෙනවා නම් තේරුම් අරගෙන හිමීට පැත්තකින් තියන්න. ඒක ඒක පැත්තකින් තියද්දිත් හරි සරල ක්‍රම අනුගමනය කරන්න හිතට ආතතියක් ගොඩනගින්න නැති වෙන්න. ආයෙත් අද නිෂ්ප්‍රපංච தත්වයේ තුලම සැහැල්ලු தත්වයේ තුලම නිමිති නැති தත්වයේ තුලම පවත්වන එක වඩා හොඳයි. ඒක වඩා ආරක්ෂා සහිතයි. ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි බව තියෙනසෙ මම කියුවේ දැන් අර ඉස්සෙල්ලා සිතුවි මොන හරි දේවල් ආවහම ඒකත් ඉන්නවක දන්නවයි ඒක අතර වෙනසක් දැක්කනේ දැන් ඒක නෑ ඇතුලේ ඒ කියන්නේ ඒ දෙකම දෙක වෙනස් ඒ දෙක ආවට ඒක මොකක් මොකක් හරි ආවිල්ල මොන හරි වෙන එකයි අවිවේකී ඉන්න දෙක අතර මර්ජ් වෙන එකක් වගේ එකක්. ඒ දෙකම එකක් වගේ වෙලා ඒ කියන්නේ ඒක වෙහෙසක් නැහැ. ඒක අර තීරුම් ගන්න තේරුම් ඒකට මොකුත් තේරුම් දෙන්න බැරි කමක් තියෙනවා. මෙන්න මේකයි කියලා. ඔය ඉතින් අපි නමක් දෙන්න අවශ්‍ය නැහැ ලේබල් අලවන්න අවශ්‍ය නැහැ. ඒක ඒක ගැන දැන් ඕන්ට වඩා අපි හොයන්න ගියොත් එතනත් මමෙක් හැදෙනවා. දඟලන්න දඟලන්න ගියොත් එතනත් මමෙක් හැදෙනවා. ඔව් නිකන් එයාටම නිකන් පාර හොයාගෙන යන්න දෙන්න. ඒ සයන්හන්ස. ඔව්. ඔබ වහන්සේට බොහෝ පින් වග පෙන්වීමට පෙරවන් සන්නයි සයන්හන්ස. හොඳයි හොඳයි පෙරවන් සන්නයි. හොඳයි අපි අවසාන ප්‍රශ්නය ගමු එහෙමනම්. එහෙම සම්මාන්සේ මල්ලිකා සේනානායක මහත්මියට යොමු කරන්න පුළුවන්. අවසර සම්මාන්සේ අය කතා කරන්නේ නැහැ වගේ හොඳයි එහෙනම් අද අපේ ධර්ම සාකච්ඡාව අපි මෙතනින් අවසන් කරමු. අපි පැයක වගේ කාලයක් ධර්ම දේශනාවකට සමන් දුන්නා. ඊළඟට ධර්ම සාකච්ඡාවක නිරත වුණා. මේ තුලින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු.